බුදු සරණයි. නිබඳ ශ්‍රී සද්ධර්මයේ ඔබ වෙත සමීප කරන බෞද්ධ අනාලිකාව අද දවසේදීත් මේ සූදානම් වන්නේ දායකත්ව ධර්මානුශාසනාව ආරම්භ කරන්නට. අද ධර්මානුශාසනාව සඳහා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙහි වැඩම කොට වදාළ රත්නපුර කලවාන ජාතුවංගුඩ දම්සක් විහාර සේනාසනාධිපති පූජ්‍යපාද දොළොස්වල උදිත දීර ස්වාමින් වහන්සේව ඊ타මත් ගෞරවෙන් নমස්කාර පූරකෝ පිළිගන්නවා. අද ධර්මානුශාසනාව සඳහා තමන්ගේ සැදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ මත්තේගොඩ අරලිය උයන අංක 197න් 51 නිවසෙහි පදිංචි හේමා කුමාරී වෙත්තසිංහ මෑණියන් ඇතුළු සොහොයුරු සොහොයුරියන් විසින් සුපින්වත්නි අප සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා নমස්කාරය කියමු.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 දායකත්වය දරන්නේ මත්තේගොඩ අරලිය උයන නොම්බර 197 න් 51 නිවසේහි පදිංචි හේමා කුමාරි වෙත්තසිංහ මෑණියන් ඇතුළු සහෝදර සහෝදරියන් පිරිස විසින් තමයි මේ උදාර පින්කමෙහි දායකත්වය දැරීම සිදු කරනු ලබන්නේ. මේ හැමදෙනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ ඊටාම වටිනා පුණ්‍ය ධර්මයක් තමන්ගේ ජීවිතයට ඒක රාශි කරගන්නට එක පැත්තකින් තමන්ගේ ජීවිතයට ලොකු කුසලයක් පිනක් එකතු කරගන්නවා තවත් පැත්තකින් ශ්‍රී ලංකා වාසීන්ටත් ලෝක වාසීන්ටත් වටිනා දෙයක් පරිත්‍යාග කරනු ලබනවා. පරිත්‍යාග කරන්නට ඒ වෙත්ත සිංහ මැතිණිය ඇතුළු පිරිස තෝරාගෙන තියෙන්නේ ලෝකයේ පරිත්‍යාග කළ හැකි දේවල් අතර තියෙන අග්‍රම දෙය. ඒ තමයි ධර්මය. ඊට වඩා වටින කෙනෙකුට දෙන්න පුළුවන් තවත් දෙයක් මේ ලෝක ධාතුවේ නැහැ. වෙනත් ලෝකයකත් නැහැ. ඉතින් ලෝකේ තියෙන වටිනාම දෙය මුළු ලෝකයටම දෙන්න හදනවා. ඒ දෙන්නේ ඔවුන්ගේ දෝතට නෙමෙයි, ඔවුන්ගේ ආධ්‍යාත්මයට, ඔවුන්ගේ සිතට අද මේ පරිත්‍යාගය සිදු කරන්නේ. ඉතින් ඒ වෙත්තසිංහ මහත්මිය අපට සිහිපත් කළා ධර්ම දේශනාව කිරීමේදී නිවන පිණසම නැඹුරු වෙච්ච නිවනටම උපකාර වෙන විදිහට ධර්ම දේශනාවක් කරන්න ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් ඒක නිසා මම කල්පනා කළා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විසින් ඊටාම හොඳින් තේරුම් ගත යුතු එක වචනයක් පිළිබඳව අද දවසේ මේ පින්වත් පිරිසට කියලා දෙන්න. මේ වචනය තියෙන්නේ පටිච්ච සමුප්පාදය කියන මේ ධර්ම මාතෘකාවේ. ඒ වචනය තමයි භවය කියන වචනය. මොකද්ද අපි අද ඉගෙන ගන්න වචනේ වචනය භවය. මේ භවය කියලා කියන මේ වචනේ සාමාන්‍ය සරලම අර්ථය තමයි භවෝ තීති භවෝ කියලා කියනවා. සිදු වේ කියන එක තමයි සාමාන්‍ය සරලම අර්ථෙමේ. භවය කියන වචනේ තියෙන. සිදු වේ කියන එක තමයි සරලම අර්ථයේ භවය කියන වචනේ තියෙන. ඒ වුණාට මේ භවය කියන වචනේ සාමාන්‍ය සරල අදහසනේ අපි කිව්වේ. සිදුවේ කියලා මේ වචනේ අර්ථය මොකක්ද කියලා ආනන්ද තෙරුන් වහන්සේට දවසක් හිතුණා. මේ ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා වන්දනාමාන කරලා පැත්තකින් වාඩි වෙලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. බවෝ බවෝ බන්තේ තිබුච්චති. කිත්තාවතානුකෝ බන්තේ බවෝ හෝති තිබුත්තා භගවතා. ස්වාමීනි භවය භවය කියලා කියනවා. මේ භවය කියන්නේ කොපමණකින්ද කියලා ඇහුවා. කොපමණකින්ද කියන්නේ මේ භවය කියන්නේ මොකද්ද කියන එක තමයි සරල කළොත්. මොකද්ද මේ භවය කියන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ පුදුමාකාර ලස්සන පිළිතුරක් දුන්න ආනන්ද තෙරුන් වහන්සේට. උන්වහන්සේ කියනවා ඇසෝ පමණින්ම මතක තියාගන්න පුළුවන් පිළිතුරක්. බුදුරජාන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ අහපු ප්‍රශ්නෙට උන්වහන්සේත් ආනන්ද තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්නයක්ම අහනවා. කාම ධාතු වේපක්කංච ආනන්ද කම්මංනා භවිස්ස අපිනුකෝ කාම ධාතු පඤ්ඤායේ තාතේ උන්වහන්සේ අහනවා ආනන්ද කාම ලෝකයේ විපාක දෙන්නට කර්ම තිබුණේ නැත්නම් කාම භවයක් ගැන පැනවිය හැකිද? නැත්නම් කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. බලන්න කොච්චර ලස්සන පිළිතුරක්ද. එහෙනම් මේ භවය කියන වචනේ තේරුම තමයි විපාක දෙන කර්ම. එහෙනම් කර්මයටම කියන ධර්මයේ සඳහන් වචනයක් තමයි භවය කියලා කියන්නේ. කර්මය හඳුන්වන්නමයි මේ භවය කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. වෙන දෙයක් නෙවෙයි. <coughs> මේ භවය බුදුරජාණන් වහන්සේ කියනවා කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි කර්ම භවය කියලා එකක් තියෙනවා. uppatti භවය කියලා තව එකක් තියෙනවා. කර්ම භවය කියලා කියන්නේ අපි රැස් කරගන්න කර්මයටමයි. කුසල කර්ම, අකුසල කර්ම මේ කර්මයටම තමයි කර්ම භවය කියලා කියන්නේ. උප්පත්ති භවය කියලා කියන්නේ අපි මේ කර්ම රැස් කරගත්තට පස්සේ ඒ කර්මයන්ට අනුව කොහේ හරි ස්කන්ධයන්හි පහළවීමක් සිද්ධ වෙනවා. දැන් පෙර ජීවිතේ රැස් කරගත්ත කර්මයන්ට අනුව තමයි මේ ජීවිතේ අපේ ස්කන්ධ ටික හට අරගෙන තියෙන්නේ. අන්නේ කර්මයෙන් හටගන්න ස්කන්ධ හැඳින්වීමට උප්පත්ති භවය කියලා කියනවා. මම මේ වචන දෙක තවත් ඔබට පැහැදිලි කරලා දෙනවා දැනට මතකේ තියාගන්න කර්මය කියන්නේ කර්ම භවය කියලා කියන්නේ කුසල අකුසල කර්මවලට කියන නමක්මයි නැත්නම් පින්පව් දෙකට උප්පත්ති භවය කියලා කියන්නේ පින්පව් නිසා හටගන්න රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤා පහේ පහළ වීමට නැත්නම් හට ගැනීමට තමයි uppatti භවය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කර්ම භවය ගැන පැහැදිලි කරමින් අභිධර්ම පිටකයේ දේශනා කළ මාත්‍රිකාවක් තමයි මම අද ගාථා පාඨයක් තමයි අද මාත්‍රිකා කරන්නට යෙදුනේ මේ කර්මය පිළිබඳව පැහැදිලි කිරීම පිණිස උන්වහන්සේ අභිධර්ම පිටකේ ප්‍රශ්නයක් නගනවා විභංග ප්‍රකරණේ පටිච්ච සමුප්පාද කතා කියන මේ කොටසේදී තත්ත කතමෝ කම්ම භවෝ මේ පටිච්ච සමුප්පාදයේ කර්ම භවය කියලා කියන්නේ මොකද්ද කියලා උන්වහන්සේ අහනවා. අහලා උන්වහන්සේ පිළිතුරු දෙනවා පුඤ්ඤාභි සංඛාරෝ අපුඤ්ඤාබි සංඛාරෝ ආනෙන්ජාබි සංඛාරෝ. මේ වචන තුනෙන්ම අපිට තේරෙනවා කර්ම භවය කියන්නේ මොකද්ද කියලා එහෙනම්. කර්ම භවය කියන්නේ පුඤ්ඤාබි සංඛාරෝ. පළවෙනි එක තමයි පින් රැස් කර ගැනීම. දෙවෙනි එක තමයි අපුඤ්ඤාබි සංඛාරෝ පව් රැස් කිරීම. තුන්වෙනි එකට කියනවා ආනෙන්ජාබි සංඛාරෝ ආනෙන්ජ කියන වචනේ තේරුම නොසෙල්වෙන කියන එකයි. මේ ආනෙන්ජ කියන වචනේ තියෙන්නේ සමාධිය හඳුන්වන්න. මේ ධානයක් හඳුන්වන්න. ධාන මට්ටමට හිත තැම්පත් වුනහම එයාගේ හිත ඒ වෙලාවේ ඒ මොහොතේ පංච නීවරණයන්ගෙන් කම්පා වෙන්නේ නැහැ අකම්පිතයි. අන්න ඒක නිසා සමාධියට කියනවා ආනෙන්ජ කියලා. ඒ අකම්පිත සමාධිය තුලත් අපේ චේතනා පහළවීමක් සිද්ධ වෙනවා. හිත නිරුද්ධ වෙන්නේ නැහැ. සිතුවිලි හට ගන්නවා. අන්නේ හට ගන්න සිතුවිලි කර්මයක් වෙනවා. ඒ කර්මය පිනට අයිති කියලා කියන්නෙත් නැහැ. ඒ කර්මය පවට අයිති කියලා කියන්නෙත් නැහැ. නමුත් නොසෙල්වෙන මානසිකත්වයක් තුල හට ගන්න හන්දා ඒ කර්මයට කියනවා ආනෙන්ජාබේ සංඛාර කියලා. බලන්න එහෙනම් කර්ම භවය කියලා කියන්නේ එතකොට පුඤ්ඤාභි සංඛාර පින් රැස් කර ගැනීම අපුඤ්ඤාභි සංඛාර පව් රැස් කර ගැනීම ඊළඟට ආනෙන්ජාභි සංඛාර ඒ කියන්නේ සමාධිය තුල හටගන්න චේතනා ටික මෙන්න මේ ටිකට තමයි කර්ම භවය කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා මේ භවය කියන එක නිතරම හේතුවක් වෙන්නේ කුමකටද? භව පච්චයා ඊළඟට තියෙන වචනේ මොකද්ද? භව පච්චයා ජාති. භවය කියන එක හේතුවක් වෙන්නේ එහෙනම් ඉපදීමට තමයි හේතුවක් වෙන්නේ. බලන්න අපිට ඉපදෙන්නට හේතුවක් වෙලා තියෙන්නේ මනුස්ස ලෝක උපදින්න හේතුනේ පුඤ්ඤාභි සංඛාර පිං සතර අපාය උපදින සත්‍යයන්ට උපදින්න හේතුනේ අපුඤ්ඤාභි සංඛාර. ඒ කියන්නේ පව්. බ්‍රහ්ම ලෝකවල ඉන්න අයට උපදින්න හේතු වෙලා තියෙන්නේ ආනෙන්ජාභි සංඛාර. ඒ කියන්නේ සමාධිය තුල පහළ වෙච්ච චේතනා. එහෙනම් මේ භවය කර්ම භවය කියලා කියන්නේ අපිට උපදින්න හේතු වෙන දේ. හැබැයි මෙතන භවය කියලා අපි කතා කරන්නේ අපිට ඊළඟ ජීවිතේ උපදින්න හේතු වෙන දේ පිළිබඳවයි. ඊළඟ ජීවිතයේදී. දැන් මරණයටපත් වෙලා ඊට පස්සේ උපදින්න හේතු වෙන කර්මය තමයි අපි මේ කර්ම භවය කියලා කතා කරනු ලබන්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. <clears throat> ඊළඟට අපි කිව්වා තවත් වචනකින් කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බං භවගාමි කම්මං කම්ම භවෝ කියලා. සියලු භවගාමී කර්ම ඒ කියන්නේ සංසාරේ යන්න හේතු වෙන හැම කර්මයක්ම හඳුන්වන්න මේ කර්ම භවය කියන වචනය භාවිතා කරනවා කියලා. සංසාරේ යන්න හේතු වෙන හැම කුසලයක්ම හැම අකුසලයක්ම හැම ආනෙන්ජාබි සංස්කාරයක්ම මේ ඔක්කොම හඳුන්වන්නට මේ භවය කියන කර්ම භවය කියන වචනය භාවිතා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් පැහැදිලි කිරීමක් කළා තියෙනවා අපිට බොහෝම සරලව මතක තබා ගැනීම පිණිස දැන් අපි කතා කරලා ඉගෙන ගත්ත කර්ම භවය කියන්නේ මොකද්ද කියලා මම කෙටියෙන් තව එක්වරක් මතක් කරන්නම් කර්ම භවය කියලා කියන්නේ කර්මයටම කියන නමක් ඒක කොටස් තුනකට බෙදන්න පුළුවන් පුඤ්ඤාභි සංකාර පින් රැස් කිරීම අපුඤ්ඤාභි සංකාර පව් රැස් කිරීම ආනෙන්ජාභි සංකාර ධාන තුල සමාධි තුල පහළවන චේතනාව එන්නේම කොටස් තුනකට බෙදනවා ඊළඟට මේ කර්මය නිසා තමයි ස්කන්ධවල හට ගැනීම සිද්ධ වෙන්නේ අන්න ස්කන්ධ වල හට ගැනීමට කියන වචනයක් උප්පත් ඇත්තේ භවය කියලා. ටිකක් ගැඹුරු මාතෘකාවක්. ඒ වුණාට ගැඹුරුයි කියලා අපිට හුරතල් වෙමින් අහගෙන ඉන්න බෑ කියලා තේරුම් නොගෙන හරියන්නේත් නෑ. අවබෝධ කරගන්න නම් මුලින්ම අවශ්‍ය වෙන දේ මොකද්ද? සුතා හොඳට අහා ගන්න ඕනි ගැඹුරු දේවල්. අහලා විතරක් මදි ළඟට දතා මතකේ තියා ගන්න ඕනේ. ඊළඟට කියනවා සුතා දතා වචසා ಪರಿචිතා කියලා. බලන්න අපිට යම්කිසි මිනිස්සෙක් කැවිලා තව කෙනෙක්ගේ වැරැද්දක් අපිට කියනවා කේලමක් කියනවා. අපි දැන් ඒක අහගෙන ඉන්නවා මේ මිනිස්සයා කියනවා. අහගෙන ඉඳලා අපිට කේලම කියන එක කියන්නේ තව කෙනෙක් ළඟට ගිහිල්ලා කියලා ඒක කියන්නේ පාලියෙන්ම කියන ඊතෝ සුත්වා ඉමේසං වේදාය එතනින් අහලා මෙතෙන්ට කියන්න ඕනි එතනත් මෙතනත් බිඳවීම පිණිස. ඉතින් දැන් කේලම අහගෙන එනවා අපි මෙතෙන්ට කියන්න අනික් තැනට කියන්න. මේක හරියට කියන්න නම් අපි මොකක්ද ඉස්සෙල්ලම කරලා තියෙන්න ඕනේ? කේලම කියූප එකත් හරියට අහලා තියෙන්න ඕනේ. ඊළඟ එක හරියට මතකේ තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඒක කියන්න පුළුවන් කමක් නැහැ. ධර්මයත් එහෙමයි. ධර්මයත් මුලින් හරියට අහන්න ඕනේ. හරියට මතකේ තියෙන්න ඕනේ. අහලා තියෙයිනම් මතකේ තියෙයිනම් අනිවාර්යෙන් අහලා ඉවරුණාට පස්සේ යාට ඒක කියන්න පුළුවන් වෙන්න ඕනේ. බන කියන්න නෙමෙයි. බන කියන්න පුරුදු වෙන්න එපා. එතකොට අපිටත් තරක් නැති වෙනව නේද? බන කියන්න නෙමෙයි. මේ ධර්ම කාරණා ටික මතකේ තියාගත්ත දේවල් ටික එයාට කියන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. බැරි නම් ඒ කියන්නේ එයා හරියට අහලා නැහැ. හරියට ඇහුවා නම් හරියට මතක හිටිනවා. හරියට මතක හිටියා නම් හරියට කියන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒක නිසා මේ ගැඹුරු ධර්ම කාරණා විශේෂයෙන් හරියට නිවැරදිව ශ්‍රවණය කරන්නට ඕන. ශ්‍රවණය කළා කියන්නේම හරියට අනිවාර්යෙන් මතකේ හිටිනවමයි. මතකේ හිටියොත් Tamanට ඒක පිළිවෙලින් කියන්නත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් ගැඹුරු කාරණාවක් නිසා හොඳින් අහන්න පළමුව ඒකේ හඳුන්වලා දෙනවා මුලින්ම uppatti භවය කියන්නේ මොකද්ද කියලා අපි දැන් පැහැදිලි කරන්නේ. තත්ත කතමෝ uppatti භවෝ මේ භවය කියන විස්තරයේ තියෙන උප්පත්ති භවය කියලා කියන්නේ මොකද්ද? උප්පත්ති භව නවයක් තියෙනවා. සත්‍යයන් උපදින 15 වෙනි ස්කන්ධ 15 වීම අනුව තැන් නවයක් බුද්ධ ශාසනය උගන්වලා තියෙනවා. උප්පත්ති භව කියලා. ඒකෙන් පළවෙනි එක තමයි කාම භවෝ කියලා. කාම භවෝ කියලා කියන්නේ සත්‍යයන් කුසල කර්ම අකුසල කර්ම රැස් කරගෙන කාම ලෝකයේ උපත ලබනවා. ඒ කාම ලෝකයේ ස්කන්ධ පහළ වීම සිද්ධ වෙනවා. කාම ලෝකය කියලා කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මෙන්න මේවාට ආසා කරන සත්වයින් සිටින ලෝකය. පංචකාමයට ආස කරන සත්වයින් සිටින ලෝකය. ඒ ලෝක තියෙනවා 11ක්. මොනවද 11? එකෙන් පටන් ගන්නෙම නරක, තිරිසන්, പ്രേත, අසුර කියලා අපායවල් හතරයි. ඊළඟට පස්වෙනි එක මනුස්ස ලෝකය. ඊළඟට තියෙනවා දිව්‍ය ලෝක හයක් තියෙනවා. දැන් ඔක්කොම ටික 11ක් වෙනවා. මෙන්න මේ 11 සත්වයන් උපදින්නේ කර්මය නිසා ඒ කර්මය නිසා මේ කියපු ලෝක 11 ස්කන්ධවල හැට ගැනීම සිද්ධ වෙනවා. පංච උපාදානස්කන්ධේ හැට ගැනීම. ඒ ස්කන්ධ ටිකට කියනවා කාම භවය කියලා. ඒ ස්කන්ධවල හැට ගැනීමට කාම භවය. ඒ කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවට ඇලීම් කරන සත්වයින් උපදින ලෝක 11 කාම භවය. ඒවැයි උපදින්නේ අර කර්මය නිසා තමයි. ඒකට කියන කාම භවය. ඊළඟ එක තමයි රූප භවය. රූප භවය කියන්නේ සමහර කෙනෙක් මේ කාමය කෙරෙහි කලකිරීමටපත් වෙනවා. එහෙම කලකිරීමටපත් වෙලා එයාලා තමාගේ සමාධිය දියුණු කරගෙන රූපාවචර කියන ධ්‍යාන උපදවා ගන්නවා. ඒ රූපාවචර කියන ධ්‍යාන උපදවා ගත්තොත් මරණාසන්න මොහොත වෙනතෙක් ඒ ධ්‍යාන පිරිහීමට නොදී ආරක්ෂා කරගත්ත කෙනා රූපාවචර කියන බ්‍රහ්ම ලෝකවල උපදිනවා. අන්නේ බ්‍රහ්ම ලෝකවල පහළ වෙන ස්කන්ධ පංචකයට කිව්වා රූප භවය කියලා. ඒ ස්කන්ධ පංචක රූප භවය කියලා හැඳින්නවා. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක ගත්තහමත් තියෙනවා 12ක් තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා. මේ ධ්‍යාන ඊතා උසස්ම විදිහට දියුණු කළොත් ප්‍රබල විදිහටම දියුණු කළොත් එයාට කියනවා ප්‍රණීත පිරිස කියලා. ප්‍රණීත වශයෙන් වඩන අය පළවෙනි ධ්‍යානය ප්‍රණීත වශයෙන් ඇදුවොත් පළමු වන ධ්‍යාන ප්‍රනීත කියන බ්‍රහ්ම ලෝක උපදින්න යා. මධ්‍යම ක්‍රමයට වැඩිවොත් එහෙම පළමු වන ධ්‍යාන මධ්‍යම මධ්‍යම කියන බ්‍රහ්ම තලය ලෝකෙ උපදින්න යා. ස්වල්ප වශයෙන් විතරක් ධ්‍යානෙ පුරුදු කරපු කෙනා ප්‍රබල නැතුව පළමු වන ධ්‍යාන හීන කියන බ්‍රහ්ම ලෝක උපදිනවා. අනික් ධ්‍යාන හතරත් එහෙමයි. දෙවන ධ්‍යානය, තුන්වන ධ්‍යානය, හතරවන ධ්‍යානය. හීන මධ්‍යම ප්‍රනීත මේ තුනෙන් වැඩි වුණාම 12ක් බවට පත් වෙනවා ධ්‍යාන හතර. ඉතින් බ්‍රහ්ම ලෝක 12ක් තියෙනවා එතකොට රූපාවචර. ඒ බ්‍රහ්ම ලෝකවල ශරීරේකුත් තියෙනවා ඊළඟට වේදනා සංඥා සංකාර විඥාන මේ පංච උපාදානස්කන්ධයම ඒ බ්‍රහ්ම ලෝකවලක් තියෙනවා ඒකයි රූපාවචර කියලා කියන්නේ. රූපයක් තියෙනවා. තව සමහර කෙනෙක් රූපාවචර බ්‍රහ්ම රූපාවචර ධ්‍යාන ලබාගෙන එතනින් එහාට තවත් හිත දියුණු කරනවා. එහෙම හිත දියුණු කරනකොට යාට ලැබෙන්නේ අරූපාවචර ධ්‍යාන. ඒ අරූපාවචර ධ්‍යාන දියුණු කරගත්ත කෙනෙක් ඒවා පිරිහෙන්න නොදී රැකගත්තොත් අරූපාවචර කියන බ්‍රහ්ම ලෝකේ උපත ලබනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක නම් තියෙන්නේ හතරක් විතරයි. ආකාසානංචායතනය ආකින්චඤ්ඤා නෑ ආකාසානංචායතනය විඤ්ඤාණංචායතනය ආකින්චඤ්ඤායතනය නේව සංඥා නා සංඥායතනය කියලා. ඔය බ්‍රහ්ම ලෝක හතරේ උපදිනවා අරූපාවචර ධාන පුරුදු කරපු කෙනෙක්. ධාන පුරුදු කළාටම උපදින්නෙත් නැහැ. මරණාසන්න මොහොත වෙනකම්ම ඒ ධාන පිරිහෙන්නේ නැතුව රැකගෙන ඉන්න ඕනේ. එහෙම රැකගෙන හිටියොත් මරණාසන්න මොහොතේ ඒ මාරාන්තික වේදනා තියෙද්දිත් මෙයා ධානයට සමවදින්න පුළුවන් වෙනවා. හොඳට පුරුදු කළ කෙනාට. ඒ ධානයට සමවැදිලා මැරුණොත් තමයි අරූපාවචර කියන බ්‍රහ්ම ලෝකයේ උපත ලබන්නේ. ඒ බ්‍රහ්ම ලෝකය අපි කතා කරන කාම ලෝකයටත් වැඩිය රූප ලෝකයටත් වැඩිය විශේෂත්වයක් තියෙනවා. පුදුම සහගත බවක් තියෙනවා. ඒ පුදුම බව තමයි ඒකට කියන්නේ අරූප කියලා. අරූප කියන්නේ න රූප කියන එකයි. රූපයක් නැහැ. ඒක හිතන්නත් බැරි කාරණාවක්. රූපයක් නැහැ. රූපයක් නැති බ්‍රහ්ම ලෝකයක්. විදාගම් මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ කිව්වේ කය මිස සිත ඇති බඹලොව සතරකි. එස් ඔව් කය මිස සිත මිස කය නැති බඹලොව සතරකි කියලා කිව්වා. ඒ වෙයි හිතක් විතරක් තියෙනවා. නමුත් කයක් රූපයක් දකින්න ලැබෙන්නේ නැහැ. කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් රූප කියන ස්කන්ධය නැත්නම් ශරීරය කියන කොටස මේ බ්‍රහ්මයින්ට නෑ. එයාලට තියෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ හතර විතරයි. ඒකයි අරූපාවචර බ්‍රහ්ම ලෝක කියලා ඒව හඳුන්වන්නේ. ඉතින් රූපයක් නැති නිසා ඒ බ්‍රහ්ම ලෝකවල ඉපදුනාට පස්සේ බුදු කෙනෙක් ධර්ම දේශනා කළාට අහන්න පුළුවන් කමක් නැහැ. මොකද අහන්න නම් සවන්පත් තියෙන්න ඕනේනේ, කන් තියෙන්නට ඕනේනේ. කන කියන්නේ රූපයට අයිති එකක්නේ. ඒක නිසා යාලට බුදවරු පහළ වෙලා ධර්ම දේශනා කළාට ධර්ම ශ්‍රවණය කරන්නට බෑ. මොකද සවන්පත් නැති නිසා. මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ සිටින බ්‍රහ්මයින්ට. ඉතින් ඒක නිසා මේ බ්‍රහ්ම ලෝක ඉපදිච්ච අය කල්ප ගානක් ඒ බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. ඉඳලා ඒ කර්මය අර අරූපාවචර ධානයෙන් ලබාගත්ත කර්ම ශක්තිය බලය ඉවර වුණාට පස්සේ විපාකය ඉවරුණාට පස්සේ සමහර විට යා එහෙමම සමහරට දිවි ලෝකෙට එන්න පුළුවන් සමහරට අපායටම නිරේටම වැටෙන්නත් පුළුවන් මේ කාල සීමාව ඉවර වුණාට පස්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසක් කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයොත් ඉන්නවලු මේ අරූපාවචර ධාන වඩන අය. වි ආකාසානං ඡායතනය විඥානං ඡායතනය ආකින්චඤ්ඤායතනය නෙව සංඥා නාසඤ්ඤා. එතන මේ වඩන ශ්‍රාවකයෝ ඉන්නවා. එයාලා විදර්ශනා භාවනාත් කරමින් තමයි මේ ධ්‍යාන පුරුදු කරන්නේ. ඒ පුරුදු කරලා එයාලත් උපදිනවා මේ බ්‍රහ්ම ලෝකයේ කියලා උන්වහන්සේ වදාලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයොත් විදර්ශනා පුරුදු කරපු අය. එයාලා මාර්ගඵල ලබලා නැහැ. පෘථජ්ජනෝ මැරිලා අර ධ්‍යාන වඩලා තිබිච්ච හන්දා උපදින අර බ්‍රහ්ම ලෝක හතරේ. උන්වහන්සේ කියන ඒ බ්‍රහ්ම ලෝකේ හතරෙන් ආකාසානංචායතන ඉපදුනොත් එයා එහෙදිම රහත් වෙනවා කියලා උන්වහන්සේ වදාලා. මේ ජීවිතේ විදර්ශනා වඩපු කෙනෙක් ආකාසානංචායතන ඉපදුනොත් අනාවත්ති ධම්මෝ කියලා කියනවා. නැවත නොයන්නේය කියලා. ආයමත් වෙන්නේ නැහැ මේ ලෝකෙට යා. මොද කල්ප ගානක ජීවිතයක් ලැබෙන්නේ. ජීවත් වෙන දීර්ඝ කාලයක්. මේ කාලය විදර්ශනා වඩලා ආකාසානංචායතන බ්‍රහ්ම ලෝකෙදිම අරිහත්ත්වය සාක්ෂාත් කරනවා. ඊළඟට විඥානංචායතනයට ගියොත් එහෙම බැරි වෙලාවත් එයා විඥානංචායතනයේම දුකෙන් නිදහස් වෙනවා. ආකින්චඤ්ඤායතනයට ගියොත් ඒ බ්‍රහ්ම ලෝකෙමයි එතනින් එහාට ආයෙත් තැනකට යන්නේ නැහැ. මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා. එයා ඒ ලෝකෙදී නිවන අවබෝධ කරගන්නවා. ඒක තමයි මේ පෘතජ්ජනයින් අතරත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ආර්ය ශ්‍රාවක ආර්ය ශ්‍රාවක කියන්නේ මෙතන මාර්ගඵල ලබලා නෙමෙයි ආර්ය වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක කියන අර්ථය. ඉතින් ඒ ශ්‍රාවකින් අතරක් තියෙන වෙනස එයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේකටවත් නේව සංඥා නා සංඥායතනයේදී නිවන් අවබෝධ කරගන්න බෑ. ඒකට ඉපදුනොත් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකුණක් වැඩක් නැහැ. මේ ජීවිතේ විදර්ශනා වඩලා තිබුණත් වැඩක් නැහැ. එයාට ඒ ලෝකෙදී නම් නිවන් අවබෝධ කරගන්න බෑ. මොකද හේතුව නේව සංඥා. ඒකේ සංඥාවක් ඇත්තෙත් නැහැ. නා සංඥා. සංඥාවක් නැත්තෙත් නැහැ. ඉතින් විදර්ශනා වඩන්න අරමුණක් ප්‍රකට වෙන්නේ නැහැ. Tamanට තියෙනවනේ වේදනා සංඥා සංකාර විඥාන කියලා හතරක්. ඒ හතර Tamanට ප්‍රකට වෙන්න ඕනි විදර්ශනා වඩන්න. අරයාගේ මානසිකත්වය අනුව ඒ හතර තිබ්බට එයාගේ හිතට ඒවා ප්‍රකට වෙන්නේ නැහැ. අරමුණ දැනෙන්නේ ප්‍රකට වෙන්නේ නැහැ. අන්න ඒක නිසා ඒ බ්‍රහ්ම ලෝකෙ ඉපදුනොත් නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණත් එයාට නිවන් අවබෝධ කරන්නට බැරි වෙනවා. අන්න එතකොට කාම ලෝකේ 11 15 වෙනි ස්කන්ධවල ටික කාම භවය. රූපාවචර බ්‍රහ්මලෝක 12 15 වෙනි ස්කන්ධ පංචකයට කියනවා රූප භවය. අරූපාවචර කියලා බ්‍රහ්මලෝක 4යි ඒ හතරේ 15 වෙනි ස්කන්ධවලට කියනවා අරූප භවය කියලා. මම මේ කියන්නේ uppatti භවය නැත්නම් සත්වයන්ගේ ස්කන්ධ හටගන්න තැන් ඒ ටික පිළිබඳ කියමින් යන්නේ ඊළඟට තියෙනවා හතරවෙනි එක සංඥා භවෝ කියලා. සංඥා භවෝ කියලා කියන්නේ සංඥාව ඇති භවය. ඒ කියන්නේ සංඥාවක් සහිතව ස්කන්ධයන්ගේ හට ගැනීම. සංඥා භවය. මේ සංඥා භව කියන වචනෙට ගොඩක් දේවල් ඇතුළත් වෙනවා. දැන් කාම් භවය කිව්වහම නම් ලෝක 11යි. අපාය 4යි, manuss ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. රූප භවය කියුවම රූපාවචර ධානලාභයෙන් උපදින බ්‍රහ්ම ලෝක 12 විතරයි. අරූප භවය කිව්වහම අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. නමුත් මේ සංඥා භවය කියන එකට ගොඩක් දේවල් ඇතුළත් ඒ තමයි කාම ලෝක 11ම ඇතුළත් වෙනවා. ඒ 11ම ඉන්න සත්වයින්ට සංඥාව හඳුනා ගැනීම, තේරුම් ගැනීම කියන එක තියෙනවා. දැන් අපිට ගත්තොත් අපිට සංඥාවල් දැනෙනවා. ඊළඟට රූපාවචර කියන බ්‍රහ්ම ලෝක 12 මින්න සත්වයින්ට සංඥාවල් තියෙනවා. ඒ නිසා ඒ 12ත් ඇතුළත් වෙනවා සංඥා භව කියන කොටසට. ඒ විතරක් නෙමෙයි අරූපාවචර බ්‍රහ්ම ලෝක ගත්තහම ඒකේ බ්‍රහ්ම ලෝක තුනකට සංඥාවල් දැනෙනවා. නේව සංඥානා සංඥායතන්ට විතරයි නැත්තේ. ඉතින් ඒකන්ද නේව සංඥා නාසඤ්ඤායතනේ හැර සෙසුවරූපාවචර බ්‍රහ්ම ලෝක තුනත් සංඥා භවය කියන කොටසට ඇතුළත් වෙනවා. මේක විශේෂයෙන් මතක තබා ගන්න සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. සංඥා භවය කියලා කියන්නේ ඒක තේරුම් දෙකක් තියෙනවා. එක්ක හඳුනා ගැනීම සහිත උපත එහෙම නැත්නම් හඳුනා ගැනීම ඇති කෙනාගේ භවය තමයි සංඥා භවය කියලා කියනු ලබන්නේ. ඊළඟට කියනවා අසඤ්ඤ භවෝ කියලා. හත් පස්වෙනි එක. අසඤ්ඤ භවෝ කියලා කියන්නේ සංඥාවක් නැති භවය. එන සංඥාවක් නැතුව උපදින තැනුත් තියෙනවා. ඒකට තමයි කියන්නේ අසඤ්ඤ භවය කියලා. අසඤ්ඤ භවය කියලා හඳුන්වා දීලා තියෙන්නේ අසඤ්ඤ භවය කියලා හඳුන්වා දීලා තියෙන්නේ නේව සංඥා නා සංඥා යතනය. නේව සංඥා නා සංඥා යතනය කියන එක තැනේදී සංඥාවක් එතන ඇත්තෙත් නැහැ නැත්තේත් නැහැ. ඉතින් අසඤ්ඤ භවය කියලා ඒක හඳුන්වනු ලබනවා. අසඤ්ඤ භවය කියලා හඳුන්වනු ලබනවා. නේව සංඥා නාසඤ්ඤායතනය. එතන සංඥාවක් 100ට 100ක්ම නැහැ කියලා කියන්නෙත් නැහැ. සංඥාවක් 100ට 100ක්ම තියෙනවා කියන්නෙත් නැහැ. නමුත් එයාට මේ ඇත්ත ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන්නේ තියෙනවා කියලාද නැද්ද කියලාවත් තේරුම් ගන්න බැරි තරමටම ඒකේ තියෙන හඳුනා ගැනීම ඊටාම සියුම් බවටපත් වෙලා එච්චර සියුම් හඳුනා ගැනීම තියෙන්නේ ඒක තමයි නේව සංඥානා සංඥායතනය කියන්නේ අන්න ඒකට කියනවා අසඤ්ඤ භවය ඒ කියන්නේ සංඥාවක් නැති භවය කියලා හඳුන්වනු ලබනවා ඊළඟ එක තමයි අසඤ්ඤ භවයෙන් පස්සේ තියෙන නේව සංඥා නා සංඥායතන භවය. ඒක නම් අපිට නිකම්ම තේරෙනවානේ. නේව සංඥා නා සංඥායතන භවය කියන්නේම නේව සංඥා නා සංඥායතනයටමයි. සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති සත්වයන් උපදින තැන. ඊළඟට තව එකක් තියෙනවා ඒක වෝහා ඒක වෝකාර භවය කියලා. ඒක වෝකාර භවය කියලා හඳුන්වනු තියෙනවා හඳුන්වලා තියෙනවා ඒක වෝකාර කියලා කියන්නේ එක ස්කන්ධයක් විතරයි තියෙන්නේ එක ස්කන්ධයක් විතරයි තියෙන්නේ එක ස්කන්ධයක් විතරක් තියෙන ඒට හඳුන්වනවා ඒක වෝකාර භවය කියලා එක ස්කන්ධයක් විතරයි මොකද්ද එකම එක ස්කන්ධය රූපයක් විතරයි රූපයක් විතරක් ඇතුව සත්වයන් උපදින තැනක් තියෙනවා. ඒක අපිට හිතන්නවත් කල්පනා කරන්නවත් විශ්වාස කරන්නවත් බැහැ කියලා හිතෙන්න පුළුවන් එකපාරට. කයක් විතරක් උපදින්නේ කොහොමද කියලා. නමුත් ඒක කර්මයේ තියෙන විස්මිත නිර්මාණයක්. ඒ කර්මයට අනුව කයක් විතරක් උපදිනවා. ඒ කර්මය උරුණාට පස්සේ ආයේ ඒ කය නැති වෙලා ආය වෙන ලෝකෙක පංච උපාදානස්කන්ධයක්ම පහළ වෙනවා. කයක් විතරක් උපදිනවා. ඒකට කියන්නේ ඒක වෝකාර භවය. ඒක කියන්නේ එකයි. වෝකාර කියලා කියන්නේ ස්කන්ධ. වෝකාර කියන වචනේ තේරුම ස්කන්ධ. ස්කන්ධ එකයි තියෙන්නේ. ඒ තමයි රූපස්කන්ධය ශරීරයක් විතරයි. මේ ශරීරයක් විතරක් පහළ වෙන ලෝකය තමයි අසඤ්ඤ සත්ත්‍ය කියලා කියන්නේ. අසඤ්ඤ සත්ත්‍ය. ශරීරයක් විතරයි. අර කියන්නේ සිත සිතක් නැහැ. කයක් විතරයි එතන තියෙන්නේ. කයක් විතරක් පවතින බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒකට කියන ඒකවෝකාර නැත්නම් අසඤ්ඤ සත්ත්‍ය. අපි කවුරුත් අහලා තියෙනවා ඔය ආලාර කාලාම උද්දකරාම පුත්ත එයාලා ඉපදුනේ මේ අසඤ්ඤ සත්ත කියන බ්‍රහ්ම ලෝකේ. කියන්නේ ශරීරයක් විතරක් ඇති බ්‍රහ්ම ලෝකයක තමයි එයාලා උපත ලැබුවේ. එයාලට කිසිම සිතක් පවතින්නේ නැහැ ඒ ලෝකේ ඉන්න කාලය තුලදී. හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. කර්මය ඉවර වුණාට පස්සේ තමයි යාලට යම්කිසි දැනීමක් හටගන්නේ. දැනීමක් හටගත්ත කියන්නේ මෙතකොට වෙන තැනක යාලව ඉපදිලා ඉවරයි. ඒක කර්මයේ විස්මිත නිර්මාණයක්. ඒක වෝකාර භවය. ඊළඟට තියෙනවා ඊළඟට දක්වලා චතු වෝකාර භවෝ. චතු වෝකාර භවෝ කියලා කියන්නේ චතු කියලා කියන්නේ කීයටද? හතරට. වෝකාර කියන්නේ මම ඉස්සෙල්ලත් කිව්වේ ස්කන්ධ කියන එකයි. චතු කියන්නේ හතර, වෝකාර කියන්නේ ස්කන්ධ. චතු වෝකාර භවය කියන්නේ එතකොට ස්කන්ධ හතරක් විතරක් තියෙන සත්‍යයන් උපදින තැන. ස්කන්ධ හතරක් විතරක් තියෙන. ඉතින් මේ ස්කන්ධ හතරක් විතරක් තියෙන්නේ කොහෙද කියලා අපි හොඳින්ම දන්නවා ඒ තමයි අරූප භවය. අර මම ඉස්සෙල්ලත් කිව්වේ අරූප කියන්නේ රූපයක් නැහැ කියන එක කියලා. ශරීරයක් නැහැ. ශරීරයක් නැතුව එතන තියෙන ස්කන්ධ හතර විතරයි. වේදනා විඳීම් තියෙනවා. සංඥා හඳුනා ගැනීම තියෙනවා. සංඛාර යාලට සිතුවිලි හට ගන්නවා. විඥාන සිත් හට ගන්නවා. ඒ වුණාට යාලට ශරීරයක් නැහැ. ස්කන්ධ හතරයි. ඒක නිසා අරූපාවචර බ්‍රහ්මලෝක හතරට තවත් නමක් කියනවා චතු වෝකාර භවය. ස්කන්ධ හතරක් විතරක් තියෙන භවය කියලා හඳුන්වනවා. ඊළඟ එක තමයි පංචවෝකාර භවය. පංචවෝකාර භවය කියලා කියන්නේ පංච කියන්නේ කීයටද? පහ වෝකාර කියන්නේ ස්කන්ධ. ස්කන්ධ පහක් ඇති භවය. ස්කන්ධ පහක් ඇති භවය කියන්නේ එතකොට කාම ලෝක 11මයිති, රූපාවචර බ්‍රහ්ම ලෝක 12මයිති, අන්න ඒ ටිකට තමයි කියන්නේ පංචබෝකාර කියලා. මේ ගැඹුරු වචන හරඹයක් විතරයි වචන ටිකක් විතරයි. බොම සරල තේරුම් ටිකක් තියෙන්නේ. භව 9 කිව්වහම සමහර විට අපිට හිතෙන්න පුළුවන් මේක කවදාවත් තේරුම් ගන්න බැරි වේවි කියලා. මේ වචන දිහා බැලුවාමත් හිතෙන්න පුළුවන්. නමුත් මේ වචන කුරු නැතුව මිසක් අපිට මතකේ තියාගන්න තේරුම් ගන්න අපහසුකමක් නැහැ. බලන්න uppatti භවය කියන්නේ එතකොට කාම ලෝකයේ 15 වෙනි ස්කන්ධ ටික කාම භවය. රූපාවචර බ්‍රහ්ම ලෝකයේ 15 වෙනි ස්කන්ධ ටික රූප භවය. අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ 15 වෙනි ස්කන්ධ ටික අරූප භවය. ඊළඟට සංඥා සහිත භවය හඳුනා ගැනීම තියෙන. ඒ කියන්නේ ඒව සංඥානා සංඥායතනෙ හැර කාම ලෝක 11යි, රූපාවචර බ්‍රහ්ම ලෝක 12යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 3යි. ඒ ටිකට කියනවා සංඥා භවය. හඳුනා ගැනීමක් තියෙනවා. ඊළඟට අසඤ්ඤ භවය කියලා අසඤ්ඤ සංඥාවක් නැහැ. අසඤ්ඤ සත්ත්‍ය කියලා බ්‍රහ්ම ලෝකයකුත් තියෙන වෙනම. ඊළඟ නේව සංඥා නාසඤ්ඤායතනේ සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැත් ස්වභාවයක් තියෙනවා. ඒ දෙක ගන්න පුළුවන්. ඊට පස්සේ නේව සංඥා නා සංඥායතන භවය කියලා සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති. ඒකට අයිති නේව සංඥා නා සංඥායතන කියන භක්ම ලෝකෙ විතරයි. ඊළඟට තියෙනවා ඒක වෝකාර කියලා එක ස්කන්ධයක් විතරක් තියෙන ලෝකයක්. රූපයක් විතරයි, කයක් විතරයි. ඒ තමයි අසඤ්ඤ සත්ත්‍ය කියන භක්ම ලෝකය. ඊළඟ චතු වෝකාර කියලා ස්කන්ධ හතරක් විතරක් තියෙනවා. ඒ කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝක ටික. ඊළඟට පංචවෝකාර කියලා ස්කන්ධ පහක් තියෙන භවයක් තියෙනවා. පංචවෝකාර භවය කියලා ඒ තමයි කාම ලෝක 11යි රූපාවචර බ්‍රහ්ම ලෝක 12යි. මේවේ පංචස්කන්ධයේම තියෙන හන්දා පංචවෝකාර භවය කියලා මේ ටික හඳුන්වනු ලබනවා. මේ තමයි කර්ම නැ උප්පත්ති භවය. උපදින්න හේතු වෙන කර්මයට කියනවා කර්ම භවය කියලා. කර්මය නිසා පහළ වෙන ස්කන්ධ ටිකට කියනවා උප්පත්ති භවය කියලා. කර්මයට අනුව පහළ වෙන ස්කන්ධ උප්පත්ති භවය කියන වචනයෙන් හඳුන්වා දීලා තියෙනවා. දැන් බලන්න අපිත් අපේ ජීවිතය පුරාවටම කර්ම රැස් කර ගන්නවා. මේ කර්ම රැස් කරගන්නකොට අපි අපේ ජීවිතේ පුඤ්ඤාභි සංඛාර පින් රැස් කරගන්නවා. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ පව් රැස් කරගන්නවා. ආනෙන්ජාභි සංඛාර නම් ගොඩක් කාලවට රැස් කරගන්නේ නැහැ. රැස් කරගන්න ඉන්නත් පුළුවන් ධානා වඩලා. ඉතින් මේ පින් රැස් කරගන්නවා පව් රැස් කරගන්නවා. මේ රැස් කරගත්තට පස්සේ මොකද වෙන්නේ? අපි මරණාසන්න මොහොත ආවහම අපි මේ රැස් කරගෙන තියෙන මේ එක සංස්කාරයක් අපිට ඉදිරිපත් වෙනවා. එක්ක පුඤ්ඤාභි සංකාරයක්. එහෙම නැත්නම් අපුඤ්ඤාභි සංකාරයක්. එහෙම නැත්නම් ආනිඤ්ඤාභි සංස්කාරයක් ඉදිරිපත් වෙනවා. ඒක ඉදිරිපත් වෙන්නේ කොහොමද? සමහර වෙලාවට කෙලින්ම කරපු පිනම මතක් වෙනවා. පුඤ්ඤාභි සංකාරයක් ඉදිරිපත් වෙනකොට. බණ ඇහුවා. අහවල් දවසේ බණ ඇහුවා. ඒක මතක් වෙනවා. බණ අහන හැටිත් මතක් වෙනවා. එහෙම නැත්නම් දානයක් දෙන හැටි දීපු හැටි මතක් වෙනවා. සමහර වෙලාවට අපුඤ්ඤාභි සංස්කාරයක් ආවොත් පවක් කරන හැටිම මතක් වෙනවා. පව කරන හැටිම පේනවා හිතට. ආනෙන්ජාභි සංස්කාරයක් આવොත් කෙලින්ම ධානයටම හිත බැස ගන්නවා. මේකට කියනවා කර්මය ඉදිරිපත් වීම කියලා. කෙලින්ම තමන් කරන කර්මයම කරපු කර්මයක්ම සිහියට නැගෙනවා. බණ ඇසීමක් කරේ, සත්ව ඝාතන ආදී පවක් කරේ, ධාන වැඩිවීමක් කරේ. සමහර කෙනෙකුට මේ කර්මයම කෙලින්ම මතක් වෙන්නේ නැහැ. එයාලට පේනවා හිතට කර්ම නිමිති. කර්ම නිමිති කියලා කියන්නේ තමන් කර්මය රැස්කරන්න හේතු වෙච්ච වටපිටාවේ පරිසරයේ තිබිච්ච එක්ක යොදාගත්ත දෙයක් පේන්න ගන්නවා. සමහරට සිල් ගත්ත කෙනෙකුට නම් සිල් ගත්ත පිරිසක් ඇවිදගෙන යනවා වගේ හිතට පේන්න පුළුවන්. දන් දීම බහුලව කරපු කෙනෙකුට හාමුදුරු දානයකට වඩිනවා වගේ. බුද්ධ වන්දනා කරන කෙනෙකුට සමහර බුද්ධ ප්‍රතිමා, චේතිය මේ වගේ. පව් කරපු කෙනෙකුට නම් උරුමරපු කෙනෙකුට සමහරට ඌරෝ ඉන්නවා පේන්න පුළුවන්. අන්න ඒ වගේ කර්ම නිමිති මතක් වෙනවා කෙලින්ම කර්මය මතක් වෙන්නේ නැහැ. ඒ දේ කරන්න හේතු වෙච්ච වටපිටාවේ තිබිච්ච දෙයක් ඒ මොහොතේ Tamange සිහියට නැගෙනවා. ඒ පරිසරයේ තිබිච්ච දෙයක් සිහියට නැගෙනවා කර්ම නිමිති. ඊළඟ එක තමයි සමහර කෙනෙකුට මේ කර්මයම මතක් වෙන්නෙත් නැහැ කෙලින්ම. කර්ම නිමිති එන්නෙත් නැහැ. එයාලට ගති නිමිති පහළ වෙන්න ගන්නවා. ගති නිමිති කියන්නේ උපදින තැන පිළිබඳව ලකුණු පේන්න ගන්නවා. නිරේ උපදිනවා නම් ගිනිදැල් යමපලුන් ඒ වගේ පේන්න පටන් ගන්නවා. ලෝදිය තිරිසන් ලෝක උපදිනවා නම් තිරිසන් සතුන්ව පේන්න පටන් ගන්නවා. പ്രേත ලෝක උපදිනවා නම් പ്രേතයින්ව පේන්න පටන් ගන්නවා. දිව්‍ය ලෝක උපදිනවා නම් දිව්‍ය රත අප්සරාවන් දිව්‍ය පැන් පොකුණු මේවා පේන්න පටන් ගන්නවා. ඒකටනේ ගති නිමිති. උපදින තැන ලකුණක් පේන්න පටන් ගන්නවා. මේ තුනෙන් එකක් අනිවාර්යෙන් ඉදිරිපත් වෙනවමයි. කර්මය, කර්ම නිමිත්ත, නැත්නම් ගති නිමිත්ත. මේ තුන එකක් ඉදිරිපත් වෙලා ඒක ඇසුරු කරගෙන අන්තිමට සිත නිරුද්ධ වෙනවා මේ ජීවිතයට අදාළ. ඒ සිතට කියනවා චුතිසිත. ඊට පස්සේ ජවන් සිත් කියලා සිත් පහක් පහළ වෙනවා. ඔය එක සිතක් කියන්නේ තප්පරෙන් ලක්ෂයෙන් පංගුවක් විතර කාලයක්. ඒ වගේ කාල පහක් ඇතුළත සිත් පහක් පහළ වෙනවා. ඊළඟ 6 වෙනියට පහළ වෙන සිත ප්‍රතිසන්දි සිත. එතකොට ඉපදිලත් ඉවරයි. ආයි උපතත් මරණයත් උපතත් අතර අපිට මේ තප්පර කාලක් තියනවා කියලා කියන්නවත් වෙලාවක් නැහැ. ඉපදිලත් ඉවරයි. ඒ උපදින එකට කියන ප්‍රතිසන්දි සිත. ඒ උපදිනකොට ඒ මෞකුසේ සිත හටගන්නවා ප්‍රතිසන්දි සිත. ඒකට කියනවා ප්‍රතිසන්දි සිත කියලා ඒ සිත හටගත්තාම ඒකට තනිව පවතින්න බැරි හන්දා වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනක් හටගන්නවා. ඒ ස්කන්ධ හතරයි දැන් එතකොට ප්‍රතිසන්දි සිත විඥානස්කන්ධේ වේදනා සංඥා සංකාර හටගත්තා අරකට තනිව පවතින්න බැරි හන්දා ඒ හතරටම තනිව තියෙන බැරි හන්දා ඊළඟට කලල රූපයක් හටගන්නවා. බලන්න අපි කොච්චර මිත්‍යා දෘෂ්ටියකද ඉන්නේ. අපි ළමෙක් ඉපදෙනවා කියලා හිතනකොට අපි හිතන්නේ මේ මවගේ පියාගේ ධාතු මේ තැම්පත් වීමක් සිද්ධ වෙනවා. අඩිම්බ කෝෂය හරි කොහරි තැම්පත් වීමක් සිද්ධ වෙනවා. මේකෙන් තමයි දරුවා හටගන්නේ. රූපයකින් තමයි පටන් ගන්න කියලා. ධර්මය ඊට වඩා හාත්පසින් වෙනස්. ධර්මය උගන්වන්නේ සිතක් මුලින්ම උපදින්නේ. ඒ සිතට පෙරපසු වෙන්නේ නැතුව ඒකට කියනවා සහජාත කියලා. එකටම උපදිනවා ඒ ප්‍රතිසන්දි විඥානය හටගන්නකොටම වේදනා සංඥා සංකාර කියලා තුනක් ඔය හතරෙම පැවැත්මට තමයි ඊට පස්සේ කලල රූපය කියන එක හටගනු ලබන්නේ. ඉතින් මේ ගැඹුරු ධර්මය මේ ජීවිතය අවබෝධ කරන්නට යමෙක් කුස්සුක වේනම් මහන්සි වෙනවා නම් මේ ජීවිතේ මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න හිතනවා නම් කල්පනා කරනවා නම් එයාගේ ජීවිතය ඇත්තටම වාසනාවන්තයි. එයාට සමහර විට පුළුවන් වෙයි මේ ජීවිතේ අවබෝධ කරගෙන මාර්ගඵලයකටපත් වෙන්න බැරි වුණත් බුදුරජාණන් වහන්සේ සහතික වෙනවා. ඔහු මරණින් මතු දෙව්ලොව ඉපිද මේ ජීවිතය අවබෝධ කරන්න හැඟීම් ඇත්තෝ ඊළඟ ජීවිතේ අවබෝධ කොට සසරින් අත් මිදෙනවමයි කියලා උන්වහන්සේ සෝතානුදත කියලා සූත්‍ර දේශනාවක පැහැදිලි කරනවා. ඉතින් නිවන පිණිසම ධර්ම දේශනාවක් කරන්නේයි බොහොම සැදැහැබර සිතින් ඉල්ලා තමන්ට නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වෙන අන් අයටත් නිවන් අවබෝධ කරගන්න පිහිට වෙන මහානීය ධර්ම දානමය කුසලයක් රැස් කරගනිමින් ලොවේ දන් දිය හැකි අග්‍රමදය ලෝක ධාතුවටම දන් දෙමින් අද මේ මහානීය ධර්ම දානමය පින්කම සිදු කරගනු ලබන හේමා කුමාරි වෙත්තසිංහ දයාබර මෑණියන් ඇතුළු සහෝදර සහෝදරියන් මෙසේ ප්‍රාර්ථනා කරනවා. මත්තේගොඩ අරලිය උයන නොම්බර 197න් 51 නිවසේහි පදිංචිව සිට හදිස්සි ආබාධයකින් අපාතරින් තුරන් වූ අජිත් කුමාර සේනානායක පුතණුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් එවැගේම 2012 මැයි මාස 25 වෙනි දිනට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ඒ පුතාට පින් අනුමෝදන් කරන්න මේ පින්කම විශේෂයෙන් සිදු කරනු ලබනවා ඒ වගේම වුන් ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම දානමය පින් බලයෙන් ඒ පුතුණුවන්ට සසර සැරිසරන තුරා නිවන් දකිනා තුරා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ඒ පුතාගේ පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැනක ඉන්නවනම් මෙපින් දැනේවා පෙනේවා සතුටු සිතින් සාදු කියානුමෝදන් වේවා ඔහුගේ සසර ගමනම සුවපත් වේවා සසර දුකින්ද අත් මිදේවා ඒ පුතණුවන් ඊ타මික්මන් ජීවිතයක සියලු කෙලෙසුන් නසා නිර්වාණ අවබෝධය ලබත්වා කියලා හද පිරිසෙනි හසින් පින් දෙනවා ඒ වගේම ධර්ම දේශනාවට සහභාගී වෙන සහෝදර සහෝදරයන් ඇතුළු ඒ වෙත් කුමාරි වෙත්තසිංහ මහත්මිය ඥාති හිත මිත්‍රාදීන් සෑම දිනාටමත් දෙස් විදෙස්වල වාසය කරන සියලු ජනතාවටත් හිත අහිත මැදහ සමස්ත සත්ව ප්‍රජාවටත් ඒ ගෞරවනීය කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන බෞද්ධ ආරූප වාහිනී කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කරනු ලබනවා ඒ සෑම දිනාටමත් අප හැම දිනාටමත් මේ කුසල් බලයෙන් මෙලොව ජීවිත වාසනාවන්ත වේවා පරලෝක ජීවිතය සුවපත් වේවා සුගතිගාමි වේවා වැඩි ඈතක සසරක නොගොස් ඊතාමික් මන් ජීවිතයක බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවි සැනසී පැමිණ වදාළ ලෝකෝත්තර මා මහ නිර්වාණ අවබෝධය පිණිසම මේ බුදුසසුනේහි නිවන් දැකීම පිණිසම මේ කුසල් උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්කන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණානි සංසය මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල නිර්වාණ ප්‍රතිලාභය පිණිසම උපනිශ්‍රය වේවා සුපත් වේවා සුපත් වේවා